ශ්‍රද්ධාවන්ත පින්වතුනි දෙසුම් 33කින් සමන්විත නිබ්බාන දෙසුම් පෙළ මේ තිරිකල නිස්සරණ වනසෙනසුනේදී පවත්වන ලද්දේ දැනට දේවාලයේගම කන්දේ ගෙදර පොත්කුල්ගල ආරණ්‍ය සේනාසන වාසී පූජ්‍ය කටුකුරුන්දී ඥානানন্দ ස්වාමින් වහන්සේ විසිනි. මේ ශාන්තය මේ ප්‍රණීතය එනම් සියලු සංස්කාරයන්ගේ සංසිඳීම, සියලු උපසීම අතහැර දැමීම, සංහාව ක්ෂය කිරීම, නොයල්ම නම් වූ විරාගය, නැවැත්ම නම් වූ නිරෝධය, නිවීම නම් වූ නිබ්බානය. අතිපූජනීය මහෝපාද්‍යය මහනිපාණන් වහන්සේ ප්‍රධාන කර්තෘ යෝගාචර මහා සංඝරත්නයේ අවසරයි නිබ්බාන යන මාතෘකාව යටතේ පවත්වන ලබන දේශනා මාලාවේ හත්වෙනි දේශනාව යටතේ දීලා තියෙන්නේ අනුගතන විඥානයක් ගැන කියවෙන උත්තරාගාථා වර්ණයක් අද පසුගිය දේශනාවේදී අදාළයේදී උපකාරයක් වූ හේවඩ සූත්‍රයෙන් දීඝනිකායේ හේවඩ සූත්‍රයෙන් ඒ ගාථාව විඥානං අනිදස්සනං අනන්තං සබ්බතෝ පභං එක්ඛ ආකෝච පඨවි තේජෝ වායෝ නදාදති නාම රූපංක අශේෂං ප්‍රුද්ධති විඥානස්ස නිරෝධේන එච්ඡේසං ප්‍රුද්ධති කියන මේ ගාථා ධර්මයයි මේ ගාථාවේ සාමාන්‍ය අර්ථ විචාන සැකලින් විතරයි අපේ දාසන කරන්න පුළුවන් වෙන්නේ කාල වේලාව මැදි නිසා අද පරිස්සම ඒ ගැන විවරණයක් දීමටයි බලාපොරොත්තු වෙන්නේ මේකේ සාමාන්‍ය අදහස අපි මුල් පදයේ පරිවර්තනය වෙලේ නැහැ ඒකද මුල් පදයේ තිබෙන වචන කීපය තමයි කපිතාමත්ම ගැටළු සහිත තැනින් කාටත් ඒක නිසා ඒ පදයේ හිම අරගෙන අනිදස්සන වූ අනන්ත වූ සබ්බතෝ සබ්බ වූ විඥානයක පඨවි ආපෝ තේජෝ වායෝ යන මහා භූත ධර්ම හතරක් දිගකොට අනුස්ථූල ඒ කියන්නේ කුඩා මහත් ඊළඟට අනුස්ථූල සුභ අසුභ කියන ඒ ප්‍රඥාප්ති ඒ වගේම නාමයක් හා රූපයක් කියන මේ වහන එකක්ම උපරෝධනීය වෙනවයි නැති වෙනවයි විඥානයේ නිරෝධයෙන් මේ සියල්ලම උපරෝධනීය වෙනවයි වරක්කොන් ලබනවයි කියන එක. ඒක සාමාන්‍ය අදහස. දැන් අපි ක්‍රමානුකූලව මේ මුල් පදයේදී දෙන ඒ මුල්පදයේ තිබෙන මේ වචන වල අර්ථය විමසන්න බලමු. කණුවෙන්ම විඥානං අනිදස්සනං කියන තැන මේ අනිදස්සනං කියන වචනේ අනිදස්සන කියන වචනේ අර්ථය. නිදර්ශන කියන වචනේ සාමාන්‍ය අර්ථය කාටත් ප්‍රකටයි. නිදර්ශනය කියලා පාවිච්චි වෙනවා. යම්ක යමක් විදහා දක්වන යමක් පෙන්වීම කරන දෙයට නිදර්ශනය කියලා කියනවා. මේකයි මූලික අර්ථය. අර්ථය. මේ මූලික අර්ථය තව එක්තරා විදිහකට යමකට විශේෂණ වශයෙන් යෙදෙන යෙදෙන අවස්ථාවක් අපට දකින්න ලැබෙනවා අනුත්තර නිකායේ දසක නිපාතයේ පඨම කෝසල සූත්‍රයේ අභිභායතන පිළිබඳව සඳහන් වෙන ඒ කියන්නේ කසින නිමිති වගේ ඒ ගැන හිම සඳහන් වෙන සූත්‍රයක කසින නිමිත්තක් වශයෙන් වගේ පාවිච්චි කරන්න පුළුවන් සමහර විට දියදෙරළිය මල ඒ දියදෙරළිය මල පිළිබඳව මෙන්න මෙහෙම පාඩයක් සඳහන් වෙනවා උම්මා පුක්ඛං නීලං නීලවන්නං නීල නිදස්සනං නීල නිභාතං නිභාතං කියලා. උම්මා පුක්ඛං නීලං නීලවන්නං නීල නිදස්සනං නීල නිභාතං. මේ යොදෙලිය බක්මල පිළිබඳව සඳහන් වෙනවා නිල් වූ නිල් වර්ණ වූ නිලක් පෙන්වීම කරන නිල නිදස්සනක් කියලා කියන්නේ නිලක් පෙන්වීම කරන නැත්නම් නිලක නිදර්ශනයක් වන නිල නිභාතං කියන්නේ නිල් දිස්නයක් ඇති නිල් දීප්තියක් ඇති කියන මෙන්න මෙතන නිල නිදස්සනක් කියලා එකලා කියනවා නිලට නිදර්ශනයක් වන නැත්නම් නිලක් 10000 දක්වන කියනවා. එතකොට මේ විදිහට ගත්තම අපිට අනිදස්සන කියන එක හිතා ගන්න පුළුවන් යමක් විදහා නොදක්වන යමක් පෙන්වුම් නොකරන කියන අර්ථය. මේ අර්ථය ඉතාමත්ම මේ අර්ථය මේ අනිදස්සන කියන වචනේ මේ අර්ථය ඇති බවට ඉතාමත්ම හොඳ සාධකයක් අපිට ලැබෙනවා මජ්ක්‍ධිම නිකායේ අකචූපම සූත්‍රයෙන්. ඒක නිකන් අහම්බෙන් වගේ මේ උපමාවය දෙන්නේ බුදු පියාණන් වහන්සේ එක් අවස්ථාවක සංඝයා වහන්සේලා ඒ යම් කිසි උපමාවක් ඉදිරිපත් කිරීම සඳහා පළමුවෙන්ම ප්‍රශ්නයක් අසනවා ඒ වික්ෂුන් වහන්සේලාගෙන් මහණෙනි යම්සේ පුරුෂයෙක් එන්නේද ඒ සාධිකය පුරුෂෝ ආගච්ඡේය නීල නීලංවා අලිද්දින්වා ලාඛංවා අලිද්දින්වා නීලංවා මංජත්ඛංවා ආදී ආදාය කියන්නේ යම් කිසි පාට කායම් වර්ගයක් අරගෙන යම් කිසි පුරුෂයෙක් වෙනවා. නිල් හෝ, කහ හෝ, මදපිය හෝ, රතු පාට හෝ වෙන ඔය විදිහේ පාටක් අරගෙන කායමක් අරගෙන යම් කිසි පුරුෂයෙක් ඇවිල්ලා මෙන්න මෙහෙම කියනවා සෝයවන් වදෙය. අහං විනස්සින් ආකාශේ රූපානි විකිස්සාමි රූපපාති භාවං කරිස්සාමි. මම මේ අහසෙහි රූප අඳිනවා. රූප හල කරනවා. කියලා නම් කිසි පුරුෂයෙක් එහෙම කිව්වොත් ඒක කරන්න පුළුවන් වැඩක්ද කියලා මේ බුදුරජාණන් වහන්සේ පළමුවෙන් සංඝයා වහන්සේලාගෙන් ඉල්ලනවා. සංඝයා වහන්සේලා පිළිතුරු දෙනවා ඒක කරන්න බැරි දෙයක් ස්වාමීනි මක්නිකාද. ඒකට හේතුව මෙහෙම කියලා ප්‍රකාශ කරනවා පාඨයෙන්. අයන්හි භක්තේ ආකාශෝ අරූපී අනිසත්නෝ සත්‍යං සුකරං රූපං ලිඛිතං රූපකාතු භාවං පාතු. මක්නිකාද ස්වාමීනි මේ අහස අයන්හි භක්තේ ආකාශෝ අරූපී අනිසත්නෝ අහස අරූපී දෙයක්. රූපේ රූප ධර්මයක් නෙවෙයි රූපී අර රූප යෝග භාවයක් නැති දෙයක් අරූපී අනිදස්සන අපට උන කරන වචනේ එතන තියෙනවා අරූපී අනිදස්සන යමක් විදහා දක්වන්න හැකියාවක් නැහැ නේද අන්න ඒක නිසා තමයි අනුබන්තේ ආපාසෝ අරූපී අනිදස්සන නැතු කරන් රූපං ලිඛිතුන් ඒක නිසා රූපයක් ඇඳීමට හෝ රූපයක් ඒ අහසේ පහළ කිරීමට හෝ පහළ කිරීම හෝ කළ හැක්කක් නෙවෙයි එහෙම නැත්නම් පහසු දෙයක් නෙවෙයි කියලා මෙන්න මෙතන එදිලා තියෙනවා අර අහස. අහසේ රූපයක් අඳින්න ගියාම ඇඳට ගම් කිසි ඇඟිල්ලකින් ආදී වෙන ප්‍රකාරකින් ඇඳට ඒක හිතින්නේ නැහැ. ඒක පෙන්වන්න කරන්නේ විදහා දක්වන ස්වභාවයක් අහසේ නැහැ. අන්න ඒ වගේ අනිදස්සනෝ කියලා එදලා තියෙනවා. දැන් එතකොට අපි මේ අනිදස්සන කියලා වචනේ දැන් මේ විඥාණයට ගැලපෙනවද කියලා බලමු ඊළඟට. විඥාණං අනිදස්සන. විඥාණය අනිදස්සන වන්නේ කොහොමද? අහස අනිදස්සන බව අර උපමාවෙන් අපිට තේරුම් ගන්න පුළුවන්. නමුත් විඥාණය අනිදස්සන වන්නේ කොහොමද? මේකේ පළමුවෙන් අපි මතක් කරගන්න හොඳ කාරණයක් තමයි මේ විඥානයේ සිත පිළිබඳව පොදුවේ සිිතේ තිබෙන එක්තරා සත්‍යයක් තිබෙනවා ප්‍රත්‍යවේක්ෂාව. ආපසු හැරී දැමීම කියලා ආවර්ජන ආපසු හැරී දැමීම හැකියාවක් තියෙනවා අපේ සිත්වල. ප්‍රත්‍යවේක්ෂණය. මේ ප්‍රත්‍යවේක්ෂණය පිළිබඳ සමහර අවස්ථාවල බුදු පියාණන් වහන්සේ මේ ආපසු හැරීම පිළිබඳව බල හැරී බැලීමක් ගැන දෙන අවස්ථාවල වල එහෙම අනාදියක් ගැන යොදලා තියෙනවා. අම්බලති ගාලා උලෝවාද සූත්‍රයේ දෙකලා කියනවා. තව සංයුත් සංගයේ සංඝ සංයුත්තේ වෙන වෙන ස්ථානයක ඉඳලා තියෙනවා. අපිට ඒක නිදසුනක් ප්‍රමාණවත් නිසා දැන් අර අම්බලති ගාලා උලෝවාදී බුදු පියාණන් වහන්සේ රාහුල ආමුදුරන්ට පත්‍රික්ෂිතා පත්‍රික්ෂිතා කායන කම්ම කාකබ්බන් ආදී තැන්වල ඒ විදිහට ඒ ප්‍රත්‍යක්ෂාවේ අගේ දක්වන තැන්වල මේ කන්නාඩියක් උපමා කරලා තියෙනවා. එතකොට මේ ප්‍රත්‍යක්ෂ අපි කලින් කිව්වා අර පසුගිය වර දේශනාවේදී අර සඳහන් කරන්න යෙදුනා ඒ දණ්ඩ උඩ බල්ලා ගැන. ඒ දණ්ඩ තුලින් යන බල්ලේ අර වතුර දිහා බලලා තමන්ගේ ඡායාව දිහා බලලා ඒකත් එක්තරා ප්‍රතිවික්ෂාවක් තමයි. මේක අපිට එක්තරා ධර්මතාවක් කියලා මේ ප්‍රතිවික්ෂා කියන වචනේ කියදෙනවා මුලාව ඇතිවීමටත් මුලාවේ නිදීමටත් උපකාර වන යම් කිසි ක්‍රමයක් තිබෙනවා මේකේ. මුලාව ඇති වෙන්නේ අර බල්ලා අර ඒදන් දුක් දීගෙන බලන බලන වාරයට තමන්ගේ රූපය දකින්න වගේ ප්‍රතිවේක්ෂණවන් අයෝනිසෝ. ඒ කියන්නේ නුනුවණින් එහෙම නැත්නම් නුවණ මදිකන් සක්කාය දෘෂ්ටියෙන් යට වෙලා එහෙම නැත්නම් මේ මුලාවෙන් බලනකොට ඒක දිගටම මේ විදිහට බල බල නකුත බලවමින් ගොරවමින් ඉන්න පුළුවන්. අන්න ඒක මේ පත්‍යවික්ෂාවේ අයෝනිසෝ කරන එක. නමුත් යෝනිසෝ පත්‍යවික්ෂිතා පත්‍යවික්ෂිතා කියලා අර දෙකක් මෙතන යොදලා තියෙන්නේ ආරම්භක ඉවරවලා සූත්‍රයදී අන්න යෝනිසෝ නුවණින් කරන. ඒකට නුවණින් කරන්න පටන් ගත්තොත් පස්සේ විචාර එතෙන්දී අර ධර්ම පිළිබඳව අවබෝධයෙන්නේ අර සම්මිය දෘෂ්ටි පිළිපල කරනවනම් විමුක්තිය හදා ගන්න ඕනේ. මේ සිිතේ තියෙන මේ මේ ජී ලක්ෂ්‍ය කාරණා දෙකක් නේ. පස්සේ විචාරයේ අංශ දෙකක් තිබෙනවා. මේක අපි අමතරව සඳහන් කරන්නේ අපට උන කරන කාරණේ මේ විඥානයේ යම් කිසිවක් පිළිඹු කරන අර කන්නාඩියක වගේ යම් කිසි ලක්ෂ්‍ය අමුතු ස්වභාවයක් තිබෙනවා මේ විඥානයේ සිිතේ. මෙන්න මේ සත්‍යයි මේ විඥාන අනිදස්සනම් කියලා තියෙන මෙතන මේ රහතන් වහන්සේගේ නිවිස්ත සිත පිළිබඳව ලක්ෂණයක් තමයි යමක් පිළිබිඹු කරන්නේ. මොකක්ද පිළිබිඹු කරන්නේ? නාම රූපය. දැන් අර සාමාන්‍ය පුද්ගලයාගේ ඒ ප්‍රත්‍යක්ෂ කළ බලනකොට ඒ නාම රූපයක් වෙන ඒ පුද්ගලයාට පෙනෙනවා මේ මම මාගේ කියලා කියන්න පුළුවන්. අර බල්ලට අර තමන්ගේ ඡායාව පෙන්වනවා වගේ. ප්‍රතිරීක්ෂණයේදී හැම හැම කෙනෙකුටම නොරහත් කෙනෙකුට ඒ නාම රූපයක් දකින්න ලැබෙනවා. ඒ නාම රූපය තමයි රාත්මත්වයෙන් කෙනෙක් ගන්නේ. මම මානී කියන හැඟීමෙන් අරගෙන ඒ මුලාවෙම තියෙනවා. නමුත් රහතන් වහන්සේගේ විඥානයේ කොටින්ම ඒක අපපතිච්චිත විඥානයක්. අපි කලින් දේශනාවලත් සඳහන් කළා. අපපතිච්චිත විඥානයත් අපපතිච්චිත විඥානයක් ගැන. නාම රූපයක පිහිටි විඥානය තමයි සාමාන්‍ය නොරහත් විඥානය. නාම රූපේ නිදුණු නාම රූපයක නොපිහිටි විඥානය අපපිහිටිත විඥානය. ඒකවල ප්‍රතිපිහිට විඥානය ඒ පිහිටියා වූ නාම රූපය පිළිඹු කරනවා. තාපසෙහි දෙන්නේ. අපපිහිටිත විඥානය ඒ විදිහට පස්සේක්ෂාවෙදි හමු වෙන්නේ නැහැ නාම රූපයක්. නාම රූපයක ඇලෙන්නේ බැඳීන්නේ බැඳීම ආදිය කිසිවක් නැහැ. ඒ රහතන් වහන්සේට. මොන්නේ මාගේ කියන හැඟීමක් නැහැ. ඒ නාම රූපේ කොටින්ම නාම රූපේ බැඳෙන්නේ නැතුව ඒක විනිවිද යාමක් වගේ දෙයක් වෙනවා. උන්නතකට අනිදස්සන විඥානන් කියන වචනේ අර්ථය ගන්න තියෙන්නේ අන්නේ විදිහටයි. විඥාන අනිදස්සන. ඊළඟට අපි බලමු මේ අනන්ත කියන පදේ. විඥාන අනිදස්සන අපිට තවත් මේකට එකතු කරන්න පුළුවන් මේ අනිදස්සන කියලා ප්‍රකාශ කළ අදහසට මේක අනිදස්සන වන්නේ මක් නිසාද? අර අර රූප ධර්මයන් අවශ්‍ය බව පෙන්වුවා අර අර කලින් කියපු අපි අපි අහම්මෙන් ගත් උපමාය පවා රූප ධර්මයන් අවශ්‍යයි යමක් පිළිගනු කිරීමට රහතන් වහන්සේගේ විඥානය පිළිබඳව මේ ගාථාන් සඳහන් වෙනවා එක්ක ආපෝත පඨවි තේජෝ වායෝ නගාදති පඨවි ආපෝ තේජෝ වායෝ කියන ඒ සතර මහා භූත ධර්මයන් නිසා තමයි රූප සංඥාව කියන එක ඇති වෙන්නේ රූපයට හේතු වශයෙන් දක්වන්නේ ඒවා සතර මහා භූත හේතු ඔය රූපකන්දක සංඥාපනාය කියලා ඔය දෙකක් කළ තිබෙනවා. එතකොට රහතන් වහන්සේ මේ සතර මහා භූතයෙන් දෙන්සිත මුදාගෙනයි තිබෙන්නේ. පඨවි ධාතු ආදිත්තං විරාජේති ආපෝ ධාතු ආදිත්තං විරාජේති ආදී වශයෙන් ඒ ධාතු බංග දූත්‍රාදීන සඳහන් වෙනවා. රහතන් වහන්සේ මේ සතර මහා භූතයන්ගේ සිත මුදාගෙනයි තිබෙන්නේ. ඒක නිසා රූප සංඥාව ඒ ප්‍රත්‍යක්ෂණාවට අහු වෙන්නේ නැහැ. අන්න ඒක නිසා තමයි. ඒකට යත්ථ එත්තනකෝල්ට පතරි තේජෝ ආයෝ නදාදති. මෙතන බාධක කියන වචනත් ඉතාමත්ම වැදගත් දෙයක්. දැන් අපි ගැඹුරු වතුරකට මේ වතුර කොච්චර ගැඹුරු දෙන්න නැත්නම් මේකේ පොතුර කොතනද කියලා දැනගන්න අපි ළඹයක් වගේ දෙයක් දානවා. මොකක් හරි මේක පටලවල දානවා. ඒක ගිය දුර අනුව අපි ගැඹුරු මනිනවා. එහෙම නැත්නම් ඒක නිවිල නැවතුන තැන අන්නහවල් තැන පතුලේ කියලා හිතා ගන්නවා. මේකට උපකාර වෙන්නේ යම් කිසි රූප ධර්මයක්. මේ විඥානේ එතකොට රහතන් වහන්සේගේ විඥානේ ඒ ජීරූප ධර්ම වල බැඳෙන්නේ නැහැ, බැඳෙන්නේ නැහැ, ඇලින්නේ නැහැ. අන්න ඒක නිසා තමයි මේක අනිදර්ශන වෙන්නේ. ඒ අර්ථයෙන්. සිංහල අනිදර්ශන අනන්තං සබ්බතෝ ගමං ඒ සාතෝච ප්‍රතිවිදේ ජෝවායෝ නගදති. ඒ රූප ධර්ම වල ඒ ගැටීමක් නැති ඉස්සාව තමයි ඊළඟට ඒකටම ආйти මෙතෙන්දීම අපිට සංසහන් කරන්නත් පුළුවන් අර රූප ධර්මයන් පිළිබඳවම එක්තරා නිමි විශේෂ නිමි විශේෂ තමයි දීඝං රංගං දිග කොට අනුදූලං අනුස්තුල එහෙම නැත්නම් කුඩා මහා සුභ අසුභ ලක්ෂණාව ලක්ෂණ ආදී වශයෙන් මේ සියල්ලම අර විඥාණයකට නොවන්නේ. ඒයි නොපේ පෙන්වන්න නොකරන විධාන දක්වන්නේ ලබන කාද අර සතර මහා භූතයෙන් කියන රූපයට රූප සංඥාවට හේතු වූ සතර මහා භූතයෙන් කියන ඒ තථාගතයන් වහන්සේ අනුගුති රාතන් වහන්සේලා හිත බුදාගත් විඥාන අනිදස්සන අනන්තං ඊළඟට අපි හිතන්න අනන්තං කියන වචනය ගැන හිතලා බලමු අනන්තං මේ අර අර ගැඹුරු දිය ගැන අපි ප්‍රකාශ කරනකොට අපිට කිව්වා අර මේ ළඹයක් නිදියක් ගමන තමයි මේකේ මේක ගැඹුරමයි. දැන් මේ මේ රහතන් වහන්සේගේ විඥානය පිළිබඳව ඒ විදිහේ අර රූප සංඥා නැති නිසා ඒවා පෙන්වන්න කරන ඒක සූචකයක් වශයෙන් පෙන්වන්න කරන රූප සංඥා නැති නිසාම ඒ විඥානය අනන්තයි. තවත් අධ්‍යයකින් මේ අනන්තයි. දැන් අපි දන්නවා විද කොට ආදී ભેද මේවා අපි කලින් සඳහන් කළා මේවට සාපේක්ෂක කියන වචනයක් සඳහන් කළා. සාපේක්ෂක ප්‍රඥාප්ති කියලා. අපි තේරුම් ගැනීම පහසු වෙනකොට මේවට ඈඳුතු පද කියලා කිව්වා. ඈඳුතු කියන වචනේ නොයෙකුත් වෙන අර්ථ తీරෙන්න පුළුවන්. අපි මේ දේශනා මාලාවට උපකාර කෙරෙන්න සඳහා මේ වචනේ යොදාගත්තා. මේවා ලෝක ව්‍යවහාරයේ සාමාන්‍ය පවතින්නේ ඈඳුතු හැටියට නිසා. විද කොට සුභ අසුභ අ කුඩා මහත් ආදී මේ මේ ප්‍රඥාප්ති තිබෙනවා ලෝකේ. මේ හැම ප්‍රඥාවක් මේ ප්‍රඥාක්තිය ඇත්ත වශයෙන්ම ද්වේෂික ස්වභාවයක් තියෙන මේවා. මේ යම් කිසි රාමුවක් ඇතුළේ දාගුවා වගේ හැදේ. දැන් අපි යම් කිසි වැඩකට දිගැලක් ඕන වෙලා තේනකොට මේ දිගැල දිගවැඩි කියලා කියන්නේ මොකද්ද? දිගවැඩි කියලා කියන්නේ මොකක් නිසාද? අපිට ඕනේ ඊට වඩා කොට එක. කොටමදි කියන්න ඕන එකට අපි දිගවැඩි කියනවා. මේක කොට වැඩි කියුවොත් ඒක අදහස දිගවත්. ඔන්න එතකොට දිග කොට කියන දෙක එක්තරා රාමුවක් ඇතුලේ. එක්තරා මේ හැම ඔක්ක වශයෙන් කියනවනම් හැම මානයක්ම හැම මේ නිලමක්ම යම්කිසි පරිමාණයක් තුලයි ගෙරෙන්නේ. ඒක රාමුවක් තුලයි ගෙරෙන්නේ. අන්න ඒක කියනොත් එතකොට සාමාන්‍ය ලෝකයාගේ ජීවිතයෙන් අන්තවාද අන්තය අන්තය කියන්නේ කොන්ති දෙනවා. ඒ කොනයි මේ කොනයි. අපි අර මුලින් ඉඳලා අස්තිනාස්ති ඇත්ත නැත්නම් ආදී වශයෙන් අර ලෝකයා අන්ත දෙකක් ඇති කරනවා කියලා ප්‍රකාශ කළේ ඉතාමත් කුළුල්ලක් තියෙනවා. ලෝකයා හැම තිස්සෙම යම් කිසි රාමුවක් ඇතුලේ කල්පනා කරන්නේ. රාමුවක් ඇතුලේ. ඒක නිසා තමයි අර බුද්ධ කොට ආදී ප්‍රඥාප්ති වල බැඳිලා බැඳිලා ඉතිදෙන්නේ. ඔන්න එතකොට අනන්තං කියන අර්ථයේ අපට ඒ යකින් ගන්න පුළුවන් මේ රහතන් වහන්සේගේ විඥාණය. බුදු වන්දමත අර අර සීමාවක් නැතිව ගිහිල්ලා බැඳෙන්නේ නැතිව, හැඳෙන්නේ නැතිව අනන්ත විදියට අනන්ත ස්වභාවයක් දරනවා. මේ කාරණේ පැහැදිලි කිරීමෙන් ඉතාමත් වටිනා දාර්ශනික ධර්මයක් තිබෙනවා. උදාන පාළියේ පාටිලි ගාමී වගේ ඒ වගේ කියන සූත්‍ර මුදක් අරිය මේ නිර්වාණ නිබ්බානපත්‍ය සංයුක්ත සූත්‍රයයි. ඒ එක් නිබ්බානපත්‍ය සංයුක්ත සූත්‍රයක සඳහන් වෙන ගැඹුරු දාර්ශනික ධර්මයක් බුද්ධං අනන්තං නාම නිවිසච්ඡං සුදස්සන ප්‍රතිවිද්ධා කන්නා ඥානකෝ පස්සතෝ නක්ඛින්තන මේ ගාථාව අර බොහෝ බඳුරු ගාථාවල වගේම අටුවාචාරින් වහන්සේලාට ප්‍රශ්නයක් වෙන එකක්. වෙන එකක් තමයි පාඨාන්තර පිළිබඳව සුද්ධියක් ඉදිරිපත් කරන්න බැරිව බැලුව මෙන්න මේකත් වෙන්න පුළුවන් කියලා අන්න එහෙම දක්වන අවස්ථාවක් මෙතන. දුක්ඛං අනන්තං නාම මෙනි සත්‍යං සුදස්සන. මේක අපි සාමාන්‍ය අර්ථයේ ඉතලා ගන්නේ අනන්තය අනන්තේ කුමක් හෝ වේවා මේ අනන්තය දුක්ඛං. අනන්තය කියන මේ කියන අනන්තය දැකීම පහසු දෙයක් නෙවෙයි. දුක්ඛං අනන්තං නාම. අනන්තය නම් තේරුම් ගැනීම දැකීම පහසු පහසු වැඩක් නෙවෙයි. සුද්ධකම් අනන්තං නාම නිහි සත්‍යං සුදස්සනං. ඒකම අවධාරණය කවද කරක් කියන සත්‍යය. පහසුවෙන් දැකිය එකක් නෙවෙයි. මේ අනන්ත කියන එක සත්‍ය බව, නිර්වාණය බව එතනින් හංගෙනවා. බුද්ධකම් අනන්තං නාම නිහි සත්‍යං සුදස්සනං. පටිවිද්ධා සංහා ඥානතෝ පස්සතෝ නත්ති කිංචනං එතන ඥානසෝපස්සකෝ කියන්නේ ඥාන දර්ශනය ඇති ඒ රහතන් වහන්සේලා බුදුරජාණන් වහන්සේ එහෙම උබඳු උත්තමයන් විසින් ප්‍රතිවිද්ධා තණ්හා සංහාව විනිවිද දක්න තිබෙනවා. ප්‍රතිවිද්ධා තණ්හා ඥානකෝ පස්සකෝ අනේවත් කායි මොකද්ද? නැති කියනවා. ලෝකෙ කිසිවක් නැත. කිසිවක් නැත අනිත්‍ය වශයෙන් ලෝකේ ආරම්භ වෙනවා කියන එකයි. එතකොට මෙතන මේ නිර්වාණය ගැන මේ ගාථායි කියෙන්නේ මේ අනත් මේ අනන්තං කියන වචනය පිළිබඳව අතුආව පරමත්ත දීපණී අතුආවේදී මේ අතුආචාර්යින් වහන්සේ මේක ඇත්ත වශයෙන් අනතං අනතංද අනන්තංද කියලා තෝරගන්න බැරිව මේ මත දෙක තුන ඉඳ කලකලා කියනවා. අනතං කියලා එක අර්ථයක් දෙනවා. ඒකත් සහය පුතර බව පෙන්වන්න කරන්න ක්‍රමයක් නිරුක්තියක් දක්වනවා. නතා කියලා කියන්නේ තණ්හාවට නමක් කියලා කියනවා. සාමාන්‍යයෙන් තණ්හාවට යොදන්නේ නැති කියන වචනයයි. නතා කියලා නම් යොදන්නේ නැහැ. කොහේකින් හෝ වල නතා කියන්නේ තණ්හාවේ අනතං කියන්නේ ඒ තණ්හාව නැති නිසා නිර්වාණය කියලා ඔය අනතං කියන පාඩියක් සනාථ කරනවා. ඒකත් දේකින්යි කියලා ඉතල අදවාදාරින් වහන්සේ කියලා. ඊළඟට ප්‍රකාශ කරනවා අනන්තං පිටුක්ඛං. මේ සමහරු මේක අනන්තං කියලා මේ වාක්‍යය දක්වනවායි. ඊළඟට ඒකටත් අර්ථය දෙනවා. ඒක අර්ථයක් දෙනවා නිර්වාණය නිත්‍ය නිසා අර සදාකාලික අර්ථය අරගෙන ඒ නිත්‍ය නිසා ඒකේ කෙලවරක් නැහැ කියන්නේ අනන්ත. ඒ කෙලවරක් නැති කියනත් නෙමෙයි එතන අනන්තම් කියලා කියනවා. තවත් අර්ථයක් දෙනවා. සමහර කෙනෙක් කියනවායි අප්‍රමාණන්ති. මේක ප්‍රමාණ කරන්නේ අප්‍රමාණ නිසායි අප්‍රමාණ නිසා නිවනට අනන්ත කියලා කියනවා කියන්නේ. අපි මේ දැක්කේ මේ විවරණය අනුව අර කර්මසුර කිත්තු වෙන්නේ අප්‍රමාණ කියන එකයි. මේ අප්‍රමාණ කියන වචනේ නොයෙකුත් අර්ථ දෙකක් තිබෙනවා. නමුත් ඒක පිළිබඳව යම් කිසි ප්‍රශ්නයක් දීලා ඉදිරියට දෙන්න පුළුවන්. මේ අපමාන කියන අර්ථයට ලංකයි අපි මේ අනන්ත කියන පදයේ මෙතෙන්දි තේරෙන්නේ. අර සදාකාලික අර්ථයක්වත් එහෙම නිත්‍යාර්ථයක්වත් නෙවෙයි. අර ද්වේනිසිත පද අතර ඇඳිලි කාදයක් එක පද අතර බැඳිලා රැඳිලා නැති බව ඊළඟට අර සතර මහා භූතයෙන් ගැනි ළඹයකින් මනින්න බැරි තරම් දෙලවර දෙලවරක් නොපෙනෙන මහා ජඟුලක් මේ විඥානයේ තිබෙන නිසා අනන්තයි. ඊළඟට මේ අනන්ත කියන පදයම අපි ඉතාමත්ම වැදගත් මේ සංකල්පයක් මුතර කියන්නේ අනන්තං කියන පදේ. මේකට තවදුරටත් අපට අවබෝධයක් ලබා දෙන වටිනා ගාථා ධර්මයක් අපට හමු වෙනවා. ධම්මපදයේ බුද්ධ වර්ගයේ යත්ජාලිනී විසක්තිකා කල්හානක් විගුණි නේතවේ සම්බුද්ධ අනන්ත ගෝචරං අපදං දේහපදේන මෙත්තික හුඟාට මේ අර්ථය ඉස්සෙල්ලා අපි පරිවර්තනය කරන්න කලින් මේක තිබෙන වචන කීපයක් ගැන කලින් සඳහන් කරන්න වෙනවා. යක්ක ජාලිනී විසක් ඉදා. ජාලිනී කියලා වචනයක් යොදනවා සංහාවට නමක් ඇටියෙ. මේ සංහාවට හුඟාක් නම් යොදලා තිබෙනවා. ජාලිනී කියන්නේ දැලක් ඇති තැනක්. අපිට කියන්න පුළුවන් දැල්කාරී. එතකොට යක්ක ජාලිනී විසක්කා විසක්කා කියලා කියන්නේ අලවන සුදු. මේ කල්හාවේ තවත් කෘත්‍යයක් තමයි අලවනවා. ලෝක සත්‍යය ඒ කාම වස්තුන්ගේ අලවන ස්වභාවයක්. ඒකේ සංහාවට කවි දෙකක් මෙතන ඔබලා තියෙනවා ජාලිනී විකක්ක යක්ක ජාලිනී විකක්ක සංහාලක්ෂි කුහින් කිනේතයි සංබුද්ධං අනන්ත දෝචරං අපදං කියන පදයෙන් නිස්සත යම් කිසි කෙනෙක් යම් කිසි යම් කිසි තැනක් කරා ගෙන යාමට තම අලවන සුළු ස්වභාවයේ සංහාරණති දල්කාරිය යමෙකුට නොවන්නේද? යම් විමුක්ත පුද්ගලයෙකුට නොවන්නේද? ඒකයි ඔන්න සාමාන්‍ය දැන් අදහස ගලපලා ගත්තොත් යක්ෂ ජාලිනී විකප්පිත සංහානප්ති කුංචි හේකදී. ඒ යම් මෙතන බුදුදානන් බුදුරජාණන් වහන්සේ පිළිබඳව කියන්නේ බුදුරජාණන් වහන්සේට නැහැ බුදුරජාණන් වහන්සේගේ කොහෙවත් ගෙන යන්න බුදුරජාණන් වහන්සේගේ සිත කොහෙවත් ඇදගෙන යන්න තමත් අර අලවන සුත් ස්වභාවය ඇති සංහානෙක ජයකාරී සංහාරක තිබෙන ජල තමයි නාම රූප ජලය නාම රූප දැලක් අරගෙනයි මේ ගොදුරු කරන්නේ. මේ ගොදුරු මේ අල්ලන්නේ අන්නේ තණ්හාව. මේ දැල්කාරිය නැත්තේද? සම්බුද්ධං අනන්ත ගෝචරං අපදා තේනපදීන නිස්සද්ද. අනන්ත ගෝචර වූ ඒ විදුරාණන් වහන්සේ අපදා මේ අනන්ත ගෝචර විඥාන විදුරාණන් වහන්සේට මාර්ගයක් නැහැ. මාර්ගයක් කියලා කියන්නේ ගිහිච්ච මාර්ගයක් හොයාගන්න බෑ. පස්සේ ගිහිල්ලා පාය දැලක් දාලා අල්ලගන්න එහෙම මාර්ගයක් පේන්නේ නැහැ. අපදා දිනක් වශයෙන් නිසිත කවරනම් මාර්ගයෙන් අරගෙන යන්නේද සංහාවට කරගන්න දෙයක් නැති වෙනවා කියන එකයි මම කියන්නේ. ඒ මොකක්වත් නෙළුවගෙන යන මාර්ගය කියන්නේ අල්ලගන්න ක්‍රමයේ කියන්නේ අනන්ත ගෝචර. මේ කියන්නේ කෙලවරක් නොදෙනෙන දොදුරු දොදුරු බිමක්. මේ අනන්ත ගෝචරන් කියන්නේ. කෙලවරක් නොදෙනෙන දොදුරු බිමක්. දැන් සාමාන්‍යයෙන් නිවෙස් එහෙම අල්ල ගන්න ඕනනම් අර එළෝගෙන ගිහිල්ලා අන්තිමට ඒ බුදු දෙන කෙලවර දිහා අල්ල ගන්නවා. නමුත් බුදු පියාණන් වහන්සේගෙන් සිත පිළිබඳව බලනකොට මේ ඒ විදිහේ සංහාවට කියලා එහෙම දැලෙන් දැලෙන් අල්ල ගන්න පුළුවන් කෙලවරක් තියෙන්නේ නැහැ. මේ අනන්ත ගෝචර මේ ධාතාවේ අර්ථය මේ සමහර ධම්මපද ඉවරන ආදී දක්වනකොට මේ කාලේ ඒ ඉස්හාමත් අර අනන්ත කියන වචනේ ඉස්හාමත් මතු පිට අර්ථයයි අරගෙන තියෙන්නේ. ඒක අනන්ත ගෝචරන් කියන බුද්ධිආනන්ද මහත්තයා පිළිබඳව යෙදීම ගැන එතන සමහර මේ අර්ථ විවරණ කාර්යයෙන් දක්වන්නේ කෙලවරක් නැති බෑ අරමුණු කරගෙන සිටින නිසා ඒක අනන්ත ගෝචරය කියලා. බුදුඥානන් වහන්සේ කෙලවරක් නැති බෑ මේ සම්බන්ධ ඥානය ගැන හිතාගෙනයි කියන්නේ. සියල් දක්වා. බුදුඥානන් වහන්සේට මේ කර්ම තියෙන නිසා ඒ අරමුණු කෙලවරක් නැති අරමුණු තිබෙන නිසා අනන්ත ගෝචරය. ඒ අර්ථය නෙමෙයි මෙතන අපි දන්නේ. මෙතන අනන්තයෙන් නැත්තර කියන අරමුණක් නැති නිසා අරමුණක් තිබුණා නම් අල්ල ගන්න පුළුවන්. අරමුණක් නැති බවමයි මෙතන කියන්නේ. මේ අනන්ත කෝට්ටේ කියන වචනේ අර්ථය අත්‍යවශ්‍යම තේරුම් ගන්න ඕනේ. ඔන්න ඊළඟට ඒක තේරුම් ගැනීම උදේකාර වෙන ධාතන දෙකක් අපිට හමු වෙනවා ධර්මපදයේ අනන්තවාදී. ධාමක වටිනා ධාතන දෙකක් බෝධියට සමානයි කියන එකට ඒක ධාතන උගලයක් වගේ ජෝඩුවක්. මේ සංකන්නිතයෝ නැති මේ පරිඥාත භෝජන අසුඤ්ඤතෝ අනිමිත්තෝ නිමක්ඛෝ යේත භෝජරෝ ආකාශේව සකුන්තානං ගති තේසං දුරන්නය ඒ බලමින් ගාථාව වික්කර්ම සමාන ඊළඟ ගාථාවත් යත්තන්තව පරික්ඛේනා ආහාරයේද අනිත්‍යෝ ඉන්නතෝ අනිත්‍යෝ දෙන්නකෝ යක්ක ගෝචරෝ ආකාදී රතකුං තාන පදං සත්‍ය දුරන්නේ සමාන අදහස් නිමුණු ගාථා දෙකෙන් සමාන අර්ථයයි කියන්නේ අපි බලමු මුල් ගාථාවේ දේශන් සම්නිතේව නැති මේ පරිඥාත භෝජන යමෙකුට එකතු කරගත්තු දෙයක් නැද්ද? මේ මේ වචනේ උදලා තියෙන බොහොම ගැඹුරු අර්ථයක්. ධම්පදේ හිම ඉගෙන ගාථා බොහෝ විට රූපකාරකයක් වෙනවා. මේ ධර්ම විද්‍යානන් වහන්සේ ඉදිරිපත් කළ තිබෙන්නේ ගැඹුරු ධර්මයක් ඉදිරිපත් කළ තිබෙන්නේ ඊට නීති භාෂාවකින්. බොහෝ විට ගැඹුරු රූපක තිබෙනවා. ඒවයි අර්ථය හරියට වටහාගත්තේ නැත්නම් මේ ධර්මය දෙහිත් කියන සමහර විට ඒක සාමාන්‍ය දෙයක් විදිහට කෙනෙක් කලගන්නත් ඉඩ තියෙනවා. දැන් මෙතන ජීසං සංනිච්චය වුණා. යම් කුට අර ගොඩ ගහගත්තු දෙයක් නැද්ද? නැත්නම් ඒ විදිහට මේ ගොඩ ගහගන්නේ මොනවද? මේ පංචපාදානස්කන්ධයේ මොහොතක් වාසා ලෝකයා ගොඩ ගහගන්නවා. කර්මයක් කරනවා පමණක් නෙවෙයි මේ උපාදානස්කන්ධයේ භවය කියන එක මොහොතක් වාසා ගොඩනගෙන දෙයක්. උපතේ කියලා කියන එකට. උපතේ. එතකොට මේ උපතයක් නෑ රහතන් වහන්සේලාට. ඒකත් සංහිත්‍ය ගැන නැත්නම් කර්ම රැස්වීමකුත් නෑ ඒකම. මේ සංසංහිතේ වුණත් මේ පරිඥාත භෝජන ආර්ය මොකද තේරුම් අරගෙන තියෙනවා. සාමාන්‍ය පැත්තේ විස්තාවකින් පමණක් නෙවෙයි මේක ධාතු වශයෙන් ආහාරයේ දසංක භාවය. එක ආහාරයක් පමණක් නෙවෙයි ආහාර හතරම. කබලින්කාර ආහාර, භස්ස මනෝ සංකේතන, විඥානං ආදී ඒ හතර ආහාරෙම ගන්න පුළුවන්. ඒ දෙක ගැඹුරු වර්ගයක් මෙතන තියෙන්නේ. එතකොට මේ ගම් කෙනෙකුට ආර විදිහට ගොඩ ගහගත් විදිහක් නැත්ද? භෝජනයේ හොඳට දේරුම් වර්ගන තිබෙනවද? මෙතන මේ භෝජන කියලා විතර තිබෙන්නේ කර ගෝචර කියන වචනේට ගැලපෙන ආකාරයි. එතකොට ඒ විදිහට යන්ත ඒ සංකල්පිතෝනපි ගිය පරිඥාත භෝජන ශුන්‍යතෝ අනිමිත්තෝද විනක්කෝ මේක ගෝචරෝ ඒ රහතන් වහන්සේලාගේ ගොදුරු වීම ගොදුර මොකද්ද ඔන්න මෙතෙන් කියවුණ මොකද්ද ගොදුරු වීම කියලා ශුන්‍යත අනිමිත්ත කියන විමුක්ත දෙකයි ශුන්‍යතය අනිත්‍යය මේ ශුන්‍යතය එතකොට රහතන් වහන්සේලා ගොදුරු ගන්න වෙලාවල් දෙක ඒ අරහත්ඵල සමාධිය වැඩෙන වෙලාවට ඒ සිත යන්නේ අර අසුන්නික පැත්තට අනිත්‍ය පැත්තට. ඉතින් මායයටවත් මේක තණ්හාවටවත් ගලක් දාලා අල්ලගන්න බැරි අවස්ථාවක්. ඒ දුරු ගන්න අවස්ථාව. අන්න ඒක නේද ශුන්‍යතෝ අනිත්‍යෝද විමුක්ඛෝ. ශුන්‍යතං නිත්‍ය විමුක්ඛයි ඒ ගෝචරය. මේක ගෝචරෝ ආකාශේව සකුන්තානං ගති තේසං දුරන්නේ. හරියට අර අහසේ අහසේ පක්ෂීන් පක්ෂීන් නාමල යාම ඒ මාර්ගය සොයා ගන්න බැරිව වගේ ඒ රහතන් වහන්සේලාගේ මෙතන ගති කියන එක අතුආදීන සාමාන්‍යයෙන් තෝරන්නේ අර රහතන් වහන්සේ පිරිනමන පැවට පස්සේ ගිහිල්ලා උපන්න දැන. එහෙම නැත්නම් ගියේ කොහෙද කියන්නේ. ඒක නෙමෙයි මෙතන ගති කියලා කියන්නේ. මේ චිත්ත ප්‍රවෘත්තියයි. ඒක පිළිබඳ මේ රහතන් වහන්සේලාගේ චිත්ත මොකද යන්නේ කියලා බලා ගන්න බැහැ කියන එකයි මෙතන කියන්නේ. ගති තේසන් දුවන්නේ. ඒක ඊළඟ දාසාවෙත් ඒ අදහසයි කියෙන්නේ. යසාතවා පරික්ඛේන ආහාරේ තනිසිතෝ යම් කෙනෙකුගේ එතන ඒක වචනෙන් යොදලා කියන්නේ ඒ රහතන් වහන්සේගේ යම් කෙනෙකුගේ ආතවා පරික්ඛිනා ආස්තයන් සීනදීයක්ද ඡේදීයක්ද ආහාරයට අනිසිතෝ ආහාරෙහි නොඇලී සිටියේද සංහාවක් නැති ආහාරයට අනිසිතෝ සීනතෝ අනිත්‍යෝ දෙවිමුක්ඛෝ දත්තගෝතෝ ධනිකුගේ බුදුර සීනත සහ අනිත් අනිත් දෙනක්ෂේද ආකාශයේ සකුන්තානං පදං තස්ස දුවන්නේ අහසේ පක්ෂීන්ගෙන් ඒ අහතන් වහන්සේගේ පදං කියලා කියන්නේ මාර්ගය අර අපදන් කියන පදේ නෙමෙයි කියන ගාතාවක් මතක් කරගන්න පුළුවන් වෙන. මෙතන පද කියලා කියන්නේ මාර්ගය පදන්කට දුවන්නේ. ඒ මාර්ගය සුවාගෙන සුවාගන්න බැහැ කියන එක. ඒකට මේ අනන්ත කියන පදේ අනුව අපිට මේ තේරෙන අර්ථ රාශියක් මේ අනන්ත කියන වචනේ කියනවා. අන්න අර අනන්ත ගෝචරන් කියන්නේ. අනන්ත ගෝචරන් කියලා කියන්නේ අන්න ඒ ගාථාර්ථයෙන් අපිට තේරුම් ගන්න වෙන්නේ මෙතන අනන්ත කියන පදේ අදහස. ඊළඟට ඊළඟට විඥානං අනිදත්තනං අනන්තං සබ්බතෝ පබං ඊළඟට අපි සබ්බතෝ පබං කියන වචනේ තේරුම් ගන්න බලමු සබ්බතෝ පබං දැන් සාමාන්‍යයෙන් විඥානයේ දැන් අපි අර නාට්‍ය ගැන නැත්නම් සිනමාව ගැන කතා කරනකොට ප්‍රකාශ කළා අර තිබෙනවා කියලා වැටෙන චිත්‍රපටිය නැත්නම් චිත්‍රය සංකීර්ණ බලනිකාවක ඒ නරඹන්න ප්‍රේක්ෂකයා ඇලෙන්නේ ඒක මමයි කියලා හඳුනාගන්නේ ඒක දකින්න කරිට ඒක තමයි හඳුනාගන්නේ එහෙමවත් නිසාද අර අඳුරු පසුබිම නිසා අඳුරු පසුබිම නිසා අර මෝහණයට වැටෙනවා එක්තරායි දෙක මෝහණයට වැටලා ඒ ආස්වාදය කියලා කියන්නේ ඒකයි එතකොට මේ මේ අතර තියෙන එක්තරා ආලෝකයක් තියෙනවා කියන මාතෘකාව. ඒක කලාව ඉතම ඒ ආලෝකේ ඉතම සීමිත. ඒක සමහරවිට කිරේට විතරක් වැටෙන ආලෝකයක්. අපි අර කලින් දේශනක සඳහන් කළා ඒ දවල් කාලේ පිටකටියක් දෙන්න කරනකොට අර දොරවල් ආදියක් වහලා කලු ඉර ආදියක් දාලායි දෙන්නු කරන්නේ. එතකොට චිත්‍රපටයක් පෙන්වන්නේ. දැන් මෙතන කියෙන්නේ මේ කපටෝකම යම් කිසි විදියකින් අර අර චිත්‍රපටයේ පෙන්වන අවස්ථාවට අපි බලන සඳහන් කළ උපමා ගමනක් නම් බලල් කාලේ අරින් චිත්‍රපටියක් බලාගෙන බලන අතරේ කෙනෙක් හොඳට ඒකටම යොමු වෙලා ඒකටම මුලා වෙලා පිටි ගමන් අර දොරවල් එහෙම දීුත් වුණොත් අර තිරාජුත් වුණා මොකද සිද්ධ වෙන්නේ එහෙම පිටින් අර අර විදිය ලෝකයෙන් එළියට එනවා කිනවා ලෝකයෙන් එළියට එනවා චිත්‍රපටිය නතර වුණ නැති වෙන්න පුළුවන් නමුත් අර ලෝකපති නාලෝකය සම්පූර්ණයෙන්ම ආලෝකයෙන් අර ඉරිය තිබුණු සීමිත ආලෝකය නැතිලා ගියා. ඒක ඒක ඒ ඇති ඒකේ තිබුණ අය ආකාශ පක්ෂේ නැතිලා ගියා. එතකොට මෙන්න මේ විඥානය පිළිබඳව මේ විඥානයේ ඇත්තම කියන්නේ විඥානය කියලා කියන්නේ ප්‍රඥා විඥානයක් ප්‍රඥාවක් අතර බලනකොට මේවා ඉන්ටකින් එකිනෙකට සම්බන්ධ නැති දේවලුත් නෙවෙයි. ඒක අර මහා රෝගාලින් ප්‍රාදීනක දක්වලා තියෙනවා. විඥානයේ මේ දෙකේ වෙනසක් තිබෙනවා. රහවදාන සූත්‍රය දක්වනම කන්‍යා චිත්‍රපටියේ අර්ජුන කරකට හිමිකින් මේ චිත්‍රපටියට මේ කතාවට නිමග්න වෙලා හිමිකින් සිනමා ලෝකයක ගත කරන අවස්ථාවේ හදිසියෙන් අර ශාලාලෝකයක් ඇවිල්ලා සම්පූර්ණ ශාලාව ආ ඒ කාලයක වුණා නම් මොකද්ද වෙන්නේ අපි අර මේ සූත්‍රයේ නිර්මාණය අරමුණු කරගෙන යොදාගත්තු වචන එක්තරා සීමිත අර්ථයකින් අපි නැවතත් මතක් කරගත්තොත් සබ්ද සංඛාර සමතයක් ගැන අපි සඳහන් කළා. අර අර නාට්‍ය පිළිබඳ සංස්කාරයන් ඒක සම සමතය වෙනවා. ඒ කියන්නේ අර නළු විලියන්ගේ ඇඳුම් බැලඳුම් ඒවා ඔක්කොම හින්දුකින්ම අර ඒවා සමග වෛවර්ණ චිත්‍රපටියක් වෙන්න පුළුවන්. වෛවර්ණ චිත්‍රපටිය විවර්ණ වෙනවා. අර ආලෝකය ආවා. අර පිරේ තිබෙන දර්ශනයට වඩා අර පිටින් තිබෙන ආලෝකයෙන් අර හිතකින්ම නැතිලා යනවා. අන්නේ තමයි ඇත්ත වශයෙන්ම ඒකට අර ඒක ප්‍රතිඵලය තුනක්. අර බුද්ධයාගේ පිටේ තිබෙන සංස්කාරයන් අර චිත්‍රපටි නිෂ්පාදකයන් විසින් තමන්ගේ පිටින් ඇති කරගත්තු අර සංස්කාර සමූහය తాවකාලිකව හරි සංසිඳනවා. සංස්කාර සබ්බ සංස්කාර සමතෝ කියන එකේ සීමිත අර්ථයකින් මෙතනක් ගන්න පුළුවන්. සබ්බ සංකාර සමතෝ ඊළඟට උපටි කබ්බ උපටි පරිමිත්‍රාද කියලා කියන්නේ ඒ බුද්ධලයා මමේ මාගේ කියලා එකතු කරගෙන තිබුණ යම් තාක් අත්දැකීම් තිබුණා. අර චිත්තපටි ආශ්‍රයෙන් කෙනෙක් චිත්තපටියක් බලනකොට 아무තු ලෝකයක ඉන්නේ. අත්දැකීම් රාශියක් එකතු කරගන්නවා. ඒ අත්දැකීම් පොතිය දිලිද යන අර මොහොතේ. කබ්බ උපටි පරිමිත්‍රාද සංඝත්ය අර අර මොකට ආකාරයෙන් බලාගෙන හිටිය වෛවර්ණ වෛවර්ණ දර්ශන වෙනුවට දැන් ඉතින් සාහිත්‍ය තිබුණ සංහාවන කියලා යන මොහොතකට. සංඝත්ය විරාගෝ විරාග කියන වචනේ අර්ථ දෙකක් තිබෙන බව අපි කියුවා නොයල්ම පමණක් නෙවෙයි නොයල්මට හේතු වෙන අර කායම තේදී යාම පාට තේදී යාම ඒකට අර පාට තේදී යගේ අමුතු දෙකින් නෙවෙයි අර කලින් සීමිත විඥානයේ සීමිත ආලෝකය සංඥාවේ අසීමිත ආලෝකය වෙයිලා කියනවා නැතිලා විරාගෝ විරෝධෝ විරෝධෝ කියන්නේ නැවතීම පිටරතියටම නැතර වුණා සමහර විට අර යන්ත ක්‍රියා කරන වෙන්න නමුත් පිටරතිය අවසාන වශයෙන් අපි දැන් සඳහන් කළා පිටකඩියක් අවසාන වශයෙන් නිෂ්පාදනය කරන්නේ නරමන්නම ඒකටය. ඒකවල නරමන්න නිෂ්පාදනය කළ එක නාම තමයි පිටකඩිය නවත්තන්න තියෙන්නේ. අන්න නිරෝධය එතන පිටකඩිය තමයි නතරුණා. නිරෝධය. නිබ්බාන නිවීම. නම් කිසි ආවේග උද්වේග සංවේග ඇති වෙලා තිබුණා නම් අර චිත්‍රපටිය නිසා ඒ වෙහින් තුන් මොහොතේ හරි සංසිඳනවා අර ආලෝකය ආවම. ඔන්න ඒකට මේ අපි දන්නා දෙයින් අර නොදන්නා දේ පිළිබඳව සමහර විට ධම්මික අවබෝධයක් මේ චිත්‍රපටි ප්‍රමාණය අපිට ගන්න තියෙන්නේ එන සම්පතෝ ගමන් කියන එකේ ආර්ථය. මේ මුල් මුල් පදයේ තිබෙන වචන කීපය තමයි පෙරබර දෙවිද උදෙසින්ද මහ ලොකු ගැටලුවක් වෙලා මේ මේ අතුවාචාරින් මහන්සියලා අපි නිකාම අතුවාචාරින් මහන්සියලාගේ මත ඉදිරිපත් නොකළේ මහන්සියලා කගෞරවයක් නිසා නෙවෙයි ඒක අවිනිශ්චිතව අර්ථ කීපයක්ම තිබු දෙයක් නිසා ඒක අපි අගදී සඳහන් කරනවා මේ සංසන්දනයේ මේ ඉදිරිපත් කළ යුණක් එක්ක සංසංගම කරන්නේ අවස්ථාවක් ලබා දීමට. නමුත් දැනට මේ ගාථා 26ක් අවසාන පදේ ගැන යමක් කියන්න වෙනවා. අවසාන පදේ කියන්නේ අර විදිහටම විඥාන අනුදස්සන අනන්තං සම්බෝධෝ බබන් එථාබෝධකට ඉන්දේජෝ වායේන දාති එක්ක දීගන් පොඩක් අනිදාමින් ශ්‍රීලං සුභාතිබන් එක්ක නාමං කෙලී පංච අපේ සංපරිද්ධති විඥානස්ස නිරෝධයේ එක්කෙන් උපවිද්ධති දැන් නාමන්තයේ නාමයක් නිරුද්ධ නිරුද්ධ වෙනවා. ඒකට නාම රූප නිරෝධය වගේ තමයි අර රකින්න මාර්ගය අර අර සැකීමේ තිබෙන දේවල් ඔක්කොම නැතිලා ගියා කියනක වගේ නාම රූප නැති වුණා. ඒ විඤ්ඤාණක නිරෝධය. මෙතන විඤ්ඤාණක නිරෝධය කියලා කියනවා. මොකද අර අභිසංකත විඤ්ඤාණය මෙතන කියන්නේ අර කලින් තිබුණු අභිසංකත විඤ්ඤාණේ නිරෝධයයි. විඤ්ඤාණක නිරෝධය නම් එක්කම උපරුද්ධ ඒ අභිසංකත විඤ්ඤාණය ඇලින් නිරෝධයෙන් මේ කියන්නේ උපරෝධිනේ. දැන් මෙතනත් පොඩි ගැටලුවක් තිබෙනවා. සාමාන්‍යයෙන් නිරුද්ධිත උපරිද්ධිත කියන වචන සමානාර්ථකයක් හැටියටයි කලකිනේ. මේ සූත්‍රවල සමානාර්ථකයක් හැටියට දකින සමහර විට පිළිගන්නත් පුළුවන් විදිහට තේනවා. මේකත් තව මහා විද්‍යාලාදී ඒ කරන අතුවාවලත් උපරිද්ධිතී නිරුද්ධිත කියලා ඒ දෙන කප්ප විග්‍රහ කරනවා. නමුත් මේ ගාථාවේ අපි විඳවලා ගැඹුරක් තිබෙන බව අපට පේනවා. මේක ගන්නා පදේ බව. විඥානත් නිරෝධයේන එක්කෙනා උපරිද්ධිතී ඒ එකකට අර විඥානයේ නිරුද්ධ වීම නාම රූපය ගැන නාම රූප ආදී දේවල් ගැන උත්තරෝදේ ප්‍රතිගත කරනවා කියන්නේ. මෙතන යම් කිසි විශේෂයක් නෑ. උපමනක් නෙවෙයි. අපි උදා ලංකෙන් සඳහන් කළා මේ ගාථාධර්මයේ දේශනා කිරීමකොට විඥාන වහන්සේ ඒ අරමුණු කළ අවස්ථාව පිළිබඳව සම්පූර්ණ කටයුතුමක් හැටියට මේක හේතුනේ අර එක්තරා භික්ෂුවකට ඇති ගැට ගැටලුවක්. ඒ ගැටලුව තුනක් නිකන් ඒ වෙලාවට කිසිත් අදහසක් ප්‍රශ්නයක්. මොකද්ද? අත්තර ඉමේ සත්තාව මහ භූත අපරිචේත නිරුද්ධං. එතන නිරුද්ධ කියන වචනේ මේ බලනම මේ වික්ෂයට ඇති මේ නිරුද්ධ කියන වචනයත් සම්බන්ධ ප්‍රශ්නය. ඒ කියන්නේ කොතැනක නම් මේ සතර මහා භූතේ පටවිආවේ දීලෝයයි සතර මහා භූතේ නිරුද්ධ වේද කියන ප්‍රශ්නයයි මේ වික්ෂයට ඇති. ඉතින් මේක විරුද්ධ වෙච්ච දැන කරගන්න දිව්‍ය ලෝක පාස් කරගෙන දිව්‍ය ලෝක බක්කන ලෝකෝත්තේ නිදික්ක කලින් ගිය අපි උදාහරණ කලින් සඳහන් කළා අන්තිමේදී මහා ධර්මය කියන කීකිට එලෙක්ටර දුරාවේ විද්‍යාන වහන්සේගේ දිවිලා විද්‍යාන වහන්සේලා කියනවා. දැන් ඔය විද්‍යාන වහන්සේ බලමින් ඉන්නකොට මේ ප්‍රශ්නේ පිළිතුරු දෙන්න නෙවෙයි. මහාන මේ ප්‍රශ්නේ අතුරේම දැරි. මේක පොන්සංස්කරණය සුද්ධ කිරීමක් කරන්න. ඊළඟ විද්‍යාන වහන්සේ ප්‍රශ්නේ සුද්ධ කළා දෙන්න කලින් මුලින්ම සුද්ධ කළේ අත්ථ ආපෝ දෙපටි තේජෝ ආයේන බාධති අත්ථ දීඝංච රත්නං කිය අනුදූලං විභාගුණ අත්ථ නාමං රූපං අපේසං කරේති මෙන්න මේ විදිහට යහන්න ඕනේ කියලා එතන විද්‍යාරණ වහන්සේදී නිරුක්ති කියන වචනේ කරුද්දි කියනවා අන්න එතන විශේෂත්වයක් තියෙනවා අත්ථ ආපෝ දෙපටි තේජෝ ආයෝ උනදාධති අනුතුම වචනයක් කියන උනදාධති කොතැනක නම් පඨවි ආපෝ තේජෝ වායෝ කියන මහා භූත ධර්ම නදාධති සාධක කියන්නේ ප්‍රතිස්ථාව පිළිගැනීමක් නොලබයි. මේ කියන ධාතුන් අතර ප්‍රතිස්ථාව පිළිගැනීමක් කොපිම කියනවා අර ධාතක කියන වචන යොදන සමහර විට ජලාශයට ගැඹුර මෙන්නේ. දැන් අපි අර කලින් කියාවේ ඒ ඉන්නවා ටිකක් පිළිගන්න ඕන ගන්න පුළුවන්. අර පතේ රූප සංඥාව මගින් අර විඥානයේ ගැඹුර මන්නවා කියලා කියනවා. මේ ධාතු කොටල ප්‍රතිස්ථාව දුලබන්නේ කොතැනද? ඊළඟට තමයි කත්තාකෝ දෙපසින් කෝලෝ ආයන ගාද. ඒ වගේම කත්ත දීගම් කරක් සංග අනුකූලම් විභාගිකා. ඒ වගේම දිගකොට අනුකූල සුභාසුභ ඒ වගේම නාගත් නාමන්ත රූපන්තේ අටේක උපරුද්ධ. මේ නාමයේ වගේ නාමයේ අතීත සම්පූර්ණයෙන්ම උපරුද්ධ. මේක නිරුද්ධ කියන වචනේ පිටු කරගත්තු මේ විද්‍යාව. මෙතෙන්දී අනිත් වැඩයක් වෙන දේ අර මේ ධාතකී වගේම උපරුද්ධ. මොනකද අපිට තේරෙනවා අර නිරුද්ධ පිටු උපරුද්ධ අතර යම් කිසි සියුම් මර්ථකයක් තියෙනවා කියලා. මේක රහස දුනන්ද මේ විශ්ව ඇතිවෙන ප්‍රශ්නේ ඇත්තට කියනවා අර මේ කාලේ බෞද්ධවාදීන්ට එහෙම ඇති වෙන විදිහ ප්‍රශ්නයක්. මේක මේ මිත්‍යා ප්‍රශ්නයක්. සතර මහා භූතයෙන් ලෝකයේ එහෙම විශ්වයේ යම් කිසි තැනක නිරුද්ධ වෙනවා කියලා කියන එක එක්තරා විදිහක න්‍යාය විරෝධී කියනවා. ඒකද කොතැනක නිරුද්ධ වෙනවද කියලා අහුවාම ඒ තැන ගැන සඳහන් කරන වෙලාවට තමයි විතර ගහපු මුල්කයි. අහතවල් කියන්නේ මේක එක්කායේ ඕලාරික භෞතිකවාදී සාමාන්‍ය ලෝකයේ අහන විදිහ ප්‍රශ්නයක්. ඒක තමයි බුදු පියාණන් වහන්සේ මේ පැත්තේ සංශෝධනය කළේ. එහෙම නෙවෙයි මහා ආනන්ද කියන්නේ. සතර මහා භූතයෙන් කොතනකවත් කොතනද විරුද්ධ වෙයි කියලා ඒ යහන්නේ. සතර මහා භූතයෙන් එකමනක් නෙවෙයි. අර දික් දික් දික් කොට දික් කොට අනුකූල සුභ අසුභ ආදී ප්‍රඥා පෝරක් ඒ ප්‍රඥාති නාමයක් විදිහට මේව උත්තර උදේ මේ වන්නේ. සතර මහා භූතයෙන් ඊටන්නේ කොහෙද මොකීටන්නේ කොහෙද අරව උපරෝධනය වගේ අනේ එතකොට බුදු පියාණන් වහන්සේ මේ අර ලෝකයාගේ සාමාන්‍ය දෙයක් විදිහට කලකන මේ සතර මහා භූතයන් පිළිබඳ වෙන දීප සංඥාව පිළිබඳ ප්‍රශ්නේ චිත චිතට සම්බන්ධ කරලා ගත්තා. සතර මහා භූතයන් දෙකම ඉතින්නේ මේ හිතේ. ඒ මේ ලෝකසත්‍යයේ හිතේ තමයි මේ සතර මහා භූතයන් කොල්මන් කරන්නේ. එතකොට මේ කොල්මන් කර ගැනීමයි පන්නන්නේ. මේක ලෝකයේ යම් කිසි ජීව ලෝක කර්ම ලෝක අපිට දැනක් එකක් වල කෙලවර බොහෝ නිමිති තැන දෙන්නේ. ඒකකොට ආයේ මේ සතරමහා භූතන් ඔවුන්ගේ බලමනි නතර කළ හැකි මේ විඥාන මේ සිටේ මේ විදේ ඉතේම අර ප්‍රඥා ප්‍රභාව දෙනවා. දැන් අන්ධකාරය එනකොට අර භූතෙන් එහෙම නැති වෙලා යනවා වගේ සතරමහා භූතින්ගේ බලය නැති වෙලා නම් ඒ බලමන් නැති වෙනවා ප්‍රඥා ප්‍රභාව හැම. ඒ අර අන්න ඒක නිසා මේ අඳුරේ තමයි මේ සතර මහා භූතයේ රූප සංඥාවෙන් ලෝකයා කොළඹවන්නේ ලෝකයාගේ චිත්ත බඳලා අලවල බඳලා ප්‍රති කරලා අති කරලා සමාදයි. ඒක දී විඥානය අර විඥානයේ කලින් තිබුණු ඇලි බැඳි කොටු මේ කටුවේ තිබුණු විඥානය. අභිසංගත විඥානය. ප්‍රඥා ප්‍රභාවේ සම්පූර්ණ අර සම්බතෝ බබ විඥානයේ අනිදස්සන අනන්ත සම්බතෝ බබ විඥානයේදී ඒ විඥානයේ සම්පූර්ණ මේ සම්පූර්ණ විමුක්තිය කියනවා. තමයි ඒකට අපිට තෝරන්න ගන්න පුළුවන් මේ විඥාන අනිදක්කන ආදී භාෂාව ඒකම තාම අතුවාවේ නමක් කියනවා. ඒක තමයි දෝෂයක් වෙන කිව්වොත් නමුත් දැන් මේකෙන් තාම අතුවාවේ මේක අනුව මේක කරන මේක උරාල කරන විදිහට ඉදිරිපත් කරනවා. අතුවාචාරින් වහන්සේ බුදුගොස් අතුවාචාරින් වහන්සේ කුමංගල විලාසීය ජීවන්තාතු ආවේදී මේකේ වන්දිතී ඊළඟට මේ එක් වචන අරගෙන විග්‍රහ කරනවා. ඊට කලින් අපි කියන්න වෙනවා මේ මූලික ගාථාව කලින් අර විද්‍යාන වහන්සේ අර වික්ෂු ඇති ප්‍රශ්නය සංශෝධනය කළානේ අර සිද්ධ කළානේ අන්න ඊට හේතුව පිළිබඳව අපි වාචාකාරී මහන්සේ කරා දන්සක් දක්වනවා. ඒ කියන්නේ අර වික්ෂුව අර ප්‍රශ්නය ඇති කොතැනක මේ හතරමහා භූතෙන් නිරුද්ධ වෙනවාද කියලා ප්‍රශ්නය ඇති. උපාදීන අනුපාදීන වශයෙන් ඒ දෙව්කම අල්ලලා බුදුරජාණන් වහන්සේ ප්‍රශ්නය අර අරුගේ සංස්කරණය කළේ මේ උපාදීන ශරීරය මේ උපාදීන වූ මේ උපාදාරු ප්‍රතිලංග සීමා කියන්නේ. ඒ කියන්නේ මේ ශරීරයට මනුෂ්‍ය ශරීරයට සීමා කරලා මේ ප්‍රශ්නය දෙව් කරන ඕන නිසායි බුදුරජාණන් වහන්සේ අර ප්‍රශ්නය සම්පූර්ණ කළේ. එහෙම හිතාගෙන අර දීඝං රත්තං ආදී පදයෙන් මේ පස දාඨාවේදී හක්ක හක්ක ආපෝදපති දීඝෝ ආයන දාදති හක්ක දීඝං රත්තං ආදී කියන සඳහන් වෙනවා මේව අතුවාදාරින් වහන්සේ තෝරන්නේ අර ප්‍රශ්න දාඨාවේ කියන වචන බව තෝරන්නේ මේ මනුෂ්‍ය කර්මයේ ශරීරය උපාදිනෝ ශරීරයට සීමා කරන්නේ ඒ අනුව තෝරනවා ඊට සමහරට කියන ගොඩක් සමහරට කෙනෙකුට හිතා ගන්න පුළුවන් මේක කොයිතරම් ගැළපෙනවද කියලා තෝරන්නේ හිමයි උපාදින වේල සංඛාය විස්සා මේ එකන්නේ උපාදින අතුරු කරගෙනයි කියන්නේ දීඝ රක්කම් කියලා කියන්නේ දිග කොට කියලා කියන්නේ අර කුංච අර ලම්පිරි විදලෝදී ශරීරයේ උග උගමහතකින් නැහැනකයි උපකාර දෙකක් බලනවා ඒ විතර කියන්නේ දීඝ රක්කම් අනුකූලං කියන්නේ කර්පිතා මහත් බව ශරීරය පිළිබඳව උපාදින වේල සංඛාය ඒ විදිහමයි එතන තෝරන්නේ ඊළඟට සුභාසුභ කියලා කියන්නේ අර බුද්ධලෝකයේ කෛරේ ලක්ෂණවල ලක්ෂණ ස්වභාවය. ඒකට ওই දෙක යෙන්ද තිබුණා ඊළඟට නාමන්ති රූපන්ත කියන දේ එකකම වඩා ඉරිමු විදිහට තෝරනවා. එතන නාමන් කියලා කියන්නේ අර බුද්ධලාගේ නාමය, රූපන් කියලා කියන්නේ අර බුද්ධලාගේ රූපය. මොන්නේ කියනවා අර තරම් ගැඹුරු නිවන පිළිබඳ ගැඹුරු දාඨා ධර්මයකට ආමුඛව ප්‍රස්තාවනාව වෙන ගාථාවේදීම අනුවාදාරින් මාසේ අර ධර්ම ජීවපකන් වගේ මුලදී ආදිතෝ අපරාධන මුලදී හරියට ඇතුළේ දිලක් නෑ. කොහොමද කරගෙන තියෙනවා. ඒ කියන්නේ මේ අංශ ශරීරයට සීමා කරලා අර අර අර්ථන ගැඹුරු අර අර්ථයේ භාෂාවේ ගැඹුරු ගැටපත් වෙන අන්දමට එක්තරා විදිහකට මෙතන තෝරලා. අර දී සංගතන අනුකූලං ආදී පදවල කියන සාපේක්ෂක ඉත ධර්මතාවය කියන්නේ මේ පදවල එක්තරා ඒ අභිධර්මයේ පිළිබඳ භාෂාව ව්‍යවහාර පිළිබඳ එක්තරා ධර්මතාවක් මෙතනකටපත් වෙලා තියෙනවා. බුදු පොත අනුස්සීල කියලා කියන්නේ අර පුද්ගලයන් වහන්ස නෙවෙයි මෙතන කියන්නේ. විභාගිත මේ අර සතිය පිළිබඳ සංකල්ප පිළිබඳ නිරෝධයට කියන අර දේහික විභාගය මේවා හඳුන්වන්නේ. ඒක කොහේදවත් කරන අර මේ පුද්ගලයන්ගේ හැඩගුණ හැදෙල ගන්න. සංඛාන වශයෙන් කියලා ඉගෙන ගන්න සංඛාන. ඉතින් අර ඔක්කොම අර නාමන්තික කන්දි කියන්නේ අර නම රූපයක් පිළිගන්නේ මේ අත් වශයෙන් අර අනිද විඥානම විදර්ශන කියන ගාථා විදිහට කරන්න කලින් අර අර්ථයේ ගාමත්ම ගාමත්ම බිහිස් බවට පත් වෙන්නේ කියලා. ඒක මේ විදිහට පදනම තුන්දෙනා ඊළඟට අර විඥානවල දක්වන ආදී භාෂාව දුවන්නේ. ඒ වගේ ඊළඟට ඒ ඒ අත්දැකීමක් අපිට පුළුවන් කරන්නේ සත්‍ය ප්‍රමාණය ඉදිරියට ගන්න බලමු. මේ හැම එකකම සමහරට පාළි පාඩක් කියන්න වෙනවා. මේ ඉඳලා සමහරට ගැටෙන්න තියෙන්නේ. ඒක විඥානං කියන වචනේ ඉඳලා පටන් ගන්නවා අතුවාගාන මහන්සිය. විඥානං කිව්වේ විඥානකම් ප්‍රතිවිඥානං නිර්වාණස්ස නාම. මෙතන විඥාන කියන පදයේ ඒ මේකට නිරුත් වෙන විදිහට දක්වන්නේ විඥාන දක්වන්නේ විඥාන. දතයුතිය කියන අර්ථයෙන් නිවන අදිරලකම. ඊළඟට ඒක ඒක නිවන බව එක හඳුනගන්න මොහොතේ විඥාන දක්වනවා. දතයුති දෙයක් කියන අර්ථයෙන් එතන විඥාන. මේ නිරුක්තිය කියලා දෙන්නේ දැන් විනාකබ්බන් කියන අර්ථයෙන් ගතිය කියන අර්ථයෙන් විඥානං කියලා කියන්නේ නෑ සාමාන්‍යයෙන්. කොහොමවත් නෙවෙයි. නිවනට යෙදෙන පද රාශිය මේ අකංකත සංයුක්තයේ පද 33ක්ම දැක්වලා තියෙන කියලා ගන්නවා. ඒක දැනගොත් නිවන මේ නිවන විඥාන නම් කියන්නේ. අත වශයෙන් සීතලකේ කිසිම තැනක නිවන විඥාන නම් හඳුන්වලා එතකොට මෙතන මේ නිර්වචනය වෙනවා එතනම පිළිගන්න අමාරුයි. ඒ විදිහට තෝරනවා නිඥාතබ්බන් කියන නිබ්බානක නාම මේ නිබ්බානය කරන නමක් නිඥානයේ කියන එක ඊළඟට අනිගතන කියන එක ඊළඟට තෝරන්නේ කඩේක නිදර්ශන අභාවතු අනිගතනවා ඒ නිවැරදිද ඒකට නිදර්ශනයක් නැති නිසා ඒකට සමතල හැකි දෙයක් නැති නිසා ඒක අනිගතන වෙනවා අපි අර කලින් ඉදිරිපත් කළ මතක් දුක නිර සංකම්පණය කරලා බලන්නයි කියන්නේ ගොඩක් අපි ඒකාන්ත වශයෙන් කියනවා නෙවෙයි. එතකොට මෙතන තෝරන්නේ අර විදිහට අනිකටනම් කියන තෝරන්නේ විදර්ශනයක් නැති. ඒකට විභාග කරන හැකි දෙයක් නැති නිසා ඒක අනිදර්ශන. මේ නිවන මේ දර්ශනය කියලා හඳුන්වනවා. ওই දෙක විඥාන අනිදර්ශන අනන්ත. ඊළඟට අනන්තන් කියන එක තෝරන්නේ ගාන අනන්තම් කියන්නේ ඒක තෝරන්නේ මේ නිවන පිළිබඳව උපාදාන්තයක් උපාදාන්තයක් වයන්තයක් හා පිටස්නාන්‍ය සත්‍යය සත්‍යාන්තයක් ඒක අන්ත තුනක් නදත්තා අපි අදාළ නාමයේ කියනවා නිවනට උපාදාන්තයකින් නැත වයන්තයකින් නැත පිටස්නාන්‍ය සත්‍ය කියලා කියන අර මොද අවස්ථාව ඒ කියන අන්තයක් නැත අන්නේ අර්ථයෙන් නිවන අනන්තවන්නේ ඒ දෙන අනන්ත කියන වර්ගයක් නිවන අනිදස්සන අනන්තයි ඊළඟට මේ ඔක්කොටම වඩා ව්‍යාකූල වෙන ප්‍රශ්න සම්පතෝ බගන් කියන වචනේ කියන්නේ නෑ. මේ සම්පතෝ බගන් කියන එක හේන්නේදී අතුරාජාරින් වහන්සේ මේ බගන් කියන වචනේ තෝරන්නේ බගන් කියන විකල්පනා සංකප්පක සංකප්ප පිළිගැනීමේ යොදන වචනයක් එකයි මේ බගන් කියන වචනේ යොදන්නේ. සාමාන්‍යයෙන් සංකප්පකට යොදන්නේ කපා. අනන්නේ එතන කියන්නේ මෙතන අභයදරින් කියන්නේ අකාරත් භාකාරෝ කපි කියන්නේ කයන්නට භයන් ආදේශ වෙලා අපන් කියන කෙනෙකුට කබන් කියලා එතන ඉඳලා කියනවා. ඇත්ත වශයෙන්ම වචනේ ඒකට શબ્දකෝ මම හැම පැත්තෙන්ම කන්ටකලා කියන්නේ. ඒ කියන්නේ මොහොතට අමුතු විදිහට ඉවරනවා දෙන්නේ නිවන් නැමැති මහ මූකට බැඳගෙන ඉන්නේ. හැම පැත්තෙන්ම කමඨාන් කන්ටකලා ඉන්න නිසා ඒ නිවනට શબ્දකෝ සබන් කියනවා. ඇත්තටම මේ සබ්දෝ සබන් කියවට එතන සබ්දෝ පපන්නේ. මොන විදිහට කියවන්නේ? මේක කොන්තරන්තර පිළිබඳව විදිහට මම කල්පනා කරලා බලුවා කියනවා. ඒ අත්‍තර කියන මෙතන ගන්තක කතාවක් මෙතන අවශ්‍ය නැහැ. ගන්තක කතාවක් නැඳාගෙන මේ පබහා කියන වචනේ කියන්නේ ආලෝකය පිළිබඳව. ඊට වඩා ප්‍රකටව පිළිබඳන්නේ පබහා වචනේ ඉදිරිය තිබෙනවා නිවන පිළිබඳව. සබ්දෝ සබන්. කොහොමද ඒ සම්බුද්ධ භවන් කියන වචනේ උන් දෙකෝරනවා ඒ ඒ සුමංගලලා කියනවා. ඊළඟට මේ අපිට විශේෂයෙන් තවත් කාරණයක් කියන්න දෙනවා මධ්‍යම නිකායේ බොහොම කන්නේ. ධර්මනිවන්තනික සූත්‍රයේ මේ විඥාන අනිදස්සන ආදී ධාර්මයේ මුල් පදයේ පමණක් සඳහන් වෙනවා. ඒක කරාපි ප්‍රකටේකේ විඥාන අනිදස්සන ආනන්ද අබ්බදෝ ගහන් ආදී වශයෙන් මේ ධර්මනිවන්තනික සූත්‍රයේ සඳහන් වෙනවා. එනවා අපි අතුවා ගැන විතර සඳහන් කළ නිසා ඒක මහ පුදුම දෙයක් සිද්ධ වෙනවා. මේ සමන්තරෝදෙන අතිවාරකලේ දුකම කරනවා. නමුත් එතෙන්දී අර දින විවරණය වෙන දෙයක් වෙනස් කරලා කියනවා. ඒ විවරණය අමුතු මාර්ගයක් මාර්ගයක් ගන්න කියනවා. මේ දසන මන්ත්‍ර කීපයක් වාගේ. එතෙන්දී අර විඤ්ඤාණ අනිදස්සනන් අනිදස්සනන් කියන එක තෝරන්නේ එතෙන්දී අර කලින් වගේ නුවණට විදර්ශන කරනවා කියන්නේ නිවිදද නෙවෙයි සත්විඥානස්ස ආවාසං අනුපගන්නතෝ අනිදර්ශනං නාම. චක්ෂුරු කියන්නේ අසත සම්මෙන්නේ නැති කියන එක. චක්ෂු විඥාන ආවාසයට නිකමනේ නිසා හැකට ඉන්න හැකට ඉන්න දුරක් නොවන නිසා නුවණට අනිදර්ශන කියලා කියනවා කියලා ඒ විදිහට එන්නේ දුර. මොනහට පයින් බල කරගන්න පුළුවන් දෙයක් නෙවෙයි. ඊළඟට මේකට අනිකක්නම් කියනක කොහොමද? සම්පූර්ණ කරන කියනක තේරීමේ විකල්ප වර්ග කීපයක් තියෙනවා. මෙහෙමත් වෙන්න පුළුවන්, මෙහෙමත් වෙන්න පුළුවන් කියන අර්ථ ගණනාවක් ගන්නවා. පරිණින් වගේ දක්වනවා සබ්දෝ ප්‍රබන්ති සබ්දෝ ප්‍රධා සම්පන්න. නිබ්බාන කෝහි අනේ ධම්මෝ සබ්බ බදරෝවා යෝතිමත්තරව පරිසුද්ධතරව ඛණ්ඩතරව වන්නත් මේක බලමින් අධේ ප්‍රශ්නය කරනවා අප්‍රතෝ පර හැම දෙයකටම වඩා ආලෝකමත් ඒ අර්ථයෙන් නිවන කබ්බකෝ බගන්නේ ඊළඟට ඒ හේතුව දක්වන්නේ නිවනට වඩා නිබ්බාන ඕයි අනේදා නිවනට වඩා අප්‍රබතරව ආලෝකමත් වූ හෝ දෝතිමත් වූ හෝ එයන් දීපුණත් වූ හෝ පිරිසුදු වූ හෝ සුදු වූ හෝ වෙන කාරණයක් නැත. නිවන සුදු පාටයි කියන එකත් මෙතන කියන්නේ. ඒකකොට මේකෙන් හැදෙච්ච නිවනට වඩා ආලෝකම නිවනට වඩා දීප්තිම සුදු වූ පිරිසුදු වූ දෙයක් නැති නිසා ඒකට සම්බතෝ පහන්දිය. මෙතන මේ නිරුක්ති ගැතියේදී සම්බතෝ කියලා වෙන් කරලා ගැනීම අතුල්යාසේ ආහනකින් වර්ගය ගැනීම සුදුසු නැහැ. ඒක වශයෙන් සම්පතෝ කොමන් කියන එකේ අර විෂා කියන්නේ කියන්නේ හැම පැත්තෙම කියන එකයි ගැටෙන්නේ. විචාරයෙන් කියන්නේ සම්පතෝ හැම දෙයකටම වඩා කියන අන්නේ මේ අතුවාවි එතන විග්‍රහ කරලා තියෙනවා. කොහොම විදිහට පළවෙනි අත්කරණය දීලා ඊළඟට තවත් එකක් කියනවා. සම්පතෝවා පොඩි එහෙමත් නැත්නම්. එහෙම ආමගන්නේ නැත්නම් ඊළඟට තවත් ක්‍රමයක් තියෙනවා. කොහොමද මේක එකක් ඉඳන්. සම්පතෝවා පොඩි එහෙම නැත්නම් හැම දෙයකටම වඩා ප්‍රභූය. ප්‍රභූ කියලා කියන්නේ ප්‍රධානය. ශ්‍රේෂ්ඨ කියනවා. අර බබා කියන වචනේට කිත්තු කර වචනයක් නිසා ඒකක් කරන්නේ කියනවා. සම්බෝවා ප්‍රභූ. එන දේශම් වඩා ප්‍රභූ. නිබ්බාන්තෝලි වයද කියනවා. අසුබිකායනම් නිබ්බාන ලක්ෂිතේ නවත්තප්පා. අහලයි යන නුවණ නැtei කියලා නොකියු නිසා. පුරක්ෂණ දිරාදු අසුබිකායනම් නිබ්බාන ලක්ෂි ඒ විදිහට පෙරදිගාදී කිසිම දිශාවක නුවණ නැත්තේ යයි මොකිය යුතුය කියන අර්ථයෙන් ඒ හැම හැමදැකම තියෙන නිසා ඒක ප්‍රබුද්ධයි. ඔය දෙක තවත් අධ්‍යය කියලා ඔන්න ඊළඟට තමයි තුන්වෙනිව තමයි අර ජීවන පිළිබඳව අර බ්‍රහ්ම සුමංගල විලාසිනී දක්වු අ පරිච්ඡේද කතාව සංකල්ප පිළිබඳ කතාවක් ඒකත් ඒ විදිහම උදාගත්තා. ඒක මෙතන මේ විවරණ කීපයක් කියන හේතුව තමයි. මේ මේ කාන් වටිනා ගාථාවක මේ විද්‍යාන මාර්ගයේ ඉදිරියට ඉදිරියට නොබැලපෙන වාක්‍යාන්තර සහිතව ඉදිරියට නොබැලපෙන අර්ථ සහිතව මේ දේශනා කරලා තියෙන්නේ. මේවායේ අර්ථය සංකේතයක් නිසා ඓතිහාසික හේතුවක් නිසා මේ අටුවාදානුවා කියලා බොහොම උත්සාහ කරලා මේ ධර්මයේ රැක ගන්න උත්සාහය දුක් උත්සාහය කරලා තියෙනවා. ඒක අවසනාවකට වගේ යම් කිසි හේතුවක් නිසා මේ ගැඹුරු නිර්වාණ ප්‍රතිසංයුක්ත සිහිත රාශියක වෙනකක් ලබා පාඨාන්තර පිළිබඳව සිද්ධියක් නැතිව අතුවාචාරින් වහන්සේලාට කර කියාගත හැකියක් නැතිව නිමවත් වෙන්න පුළුවන් නිමවත් වෙන්න පුළුවන් නිම ගන්නවා නම් මෙන්න මේකයි මුලින්ට මේකක් හරියට සනාථ කරන්න නිමවත් කරන්න පුළුවන් කියලා කොයිකට අනිත් වශයෙන්ම කියනවා ඒක නිසා මේකේ නීතිගත කියන නිසා අපේ විදිහට පිළිගන්න යුතුද එහෙම නැත්නම් මේවා තේරුම් ගත යුතු නම් ක්‍රමයක් තිබෙනවා ඒවා තේරුම් ගන්න කාටද කියලා අපි මොනින් කල්පනා කරගන්න යුතුද කියලා. දැන් මේක අපිට මේ අර මුලින්ම මුලින්ම දේශනා විදිහට සඳහන් කළේ අර ශූන්‍යතා ප්‍රඥාමුක්ත දේශනා. මේ සතර විකාශනයේ කියන ශූන්‍යතා ප්‍රඥාමුක්ත දේශනා අල්ලාහගේ අභාවය කියනවායි මේවායි ගඳුරට යටපත් වෙනවායි කියලා බුදුන් වහන්සේ දේශනා කොට වදාළ ඒ ආනක වාක්‍ය බොහෝ දුරට දුරන බොහෝදුරට ඒක අපේ ලැබෙන බවයි අපිට නිවන වලින් පේන්නේ. අපි ඔබට මේ ඒකට ඒ නිබාන ඒ බ්‍රහ්මන් මන්ත්‍ර සූත්‍රය අපි දැක්කේ ඒ පාඨය නිබාන අනිදක්ෂන විඥානය පිළිබඳ පාඨය සඳහන් වන්නේ එක්තරා ඡේද එක්තරා විශේෂ ඡේදයකයි නිබ්බාන අනිදස්සන අනන්තං නිබ්බාන අනිදස්සන අනන්තං සම්පතෝපකම් සං පතරියා පතරි කියන අනුභූතං ආපත් ආපත් කියන අනුභූතං ඒකත් ඒකත් කියන අනුභූතං වායත් වායත් කියන අනුභූතං භූතාන භූතක් කියන අනුභූතං දේවාන දේවක් කියන අනුභූතං බ්‍රහ්මාන බ්‍රහ්මක් කියන අනුභූතං ප්‍රජාපතිත්ව ප්‍රජාපති කියන අනුභවයන් රත්නාන් රත්නක් කියන අනුභවයන් ආභක්‍රාණං ආභක්‍රක් කියන අනුභවයන් සුභකින්න කාණ සුභකින්නක් කියන අනුභවයන් වේලක්‍රාණං වේලක්‍රාණක් වේලක්‍රක් කියන අනුභවයන් සබ්බ අභිමුත් අභිමුත් කියන අනුභවයන් සබ්බ සබ්බ කියන අනුභවයන් ආදී වශයෙන් අන්න ඒ විදිහටයි විතර අන්තිමේදී විතර මේ ඥානං අනිදස්සනං ආදී වාදී ප්‍රශ්න විමසන කීයේ සඳහන් මේ සූත්‍රය ගැන පොඩ්ඩක් කියන්න කරන්න වටිනවා. මම හිතලා දෙතනින් අර අනිදත්තන විඥානයේ ස්වභාවය පිළිබඳව නම් කිසි ගැඹුරු කාරණා රාශියක් අතු කරගන්න පුළුවන්. මෙතන මේ සංකල්ප ග්‍රහණයක් මෙතන ඉදිරියට දෙනවා. විඥාන අනිදත්තන අනන්ත සම්බතෝ බගන් අනන්ත අනන්ත අනිදත්තන අනන්ත සම්බතෝ බගෝ මේ විඥානයේ සම්ප්‍රතිවිය කොට විද්දේන අනුභවය. ඒ පෘථිවියේ පෘථිවි දෙන්නේ පෘථිවිය පටවිත් වෙන අනුභූත. පෘථිවියේ පෘථිවියට යටත් නොවුවා. පෘථිවිය පටවිත් වෙන අනුභූත. ආපස්ස ආපස්ස වෙන අනුභූත. ඒ වගේම ආපෝ ආපෝ ධාතුයි ආපෝ ස්වභාවයට යටත් නොවුවා. ඒ දෙකම හේතු ධාතුවේ භූත ස්වභාවයට වායු ධාතුවේ වායු ස්වභාවයට භූතයේ භූතත්වයේ දේවන් දේවින්ගේ දේවත්වයේ ධර්මයේ ධර්මයේ පජාපතිගේ පජාපතිත්වයේ ආවන්තර ආභාකර ආයතනයේ ආභාකරත්වයේ ඔය විදිහට මේ මේ එකම මේ අභිභාගය ප්‍රකාශ කරනකොටම දැනෙන්නේ නැති අර පඨවිත් දේවස්ස බ්‍රහ්මස්ස ආදී පදයක් හඳුනා කීවරක්ම මේ කියන්නේ. මේ කියන සංකල්ප වලට ලෝකියාගෙන යම් කිසි ස්වභාවයක් සත්‍යතාවක් කියනවා. දැන් පඨවිය පඨවිය පඨවිත්වය කියනකොට ලෝකයන් විශ්වාස කරනවා. පොළොවේ පොළොවම පොළොව ස්වභාවය. ආපෝ ජී ජී ස්වභාවයක්. මේවා දෙවියෝ ගන්නවා ලෝකය. මෙන්න මේ විදිහේ මේ ගත්ත විස්තර එහෙම නැත්නම් මේ ස්වභාවය අතිවිස්තර ඒ පමණක් නෙවෙයි දේවාණන් දේවත් දෙවියන්ට දේවත් ස්වභාවයක් තියෙනවා කියලා හිතනවා. දේවාණු භාවයක් දේවත් ස්වභාවයක්. ග්‍රහණයට ග්‍රහණ ස්වභාවයක් තියෙනවා කියලා. කොහොම විදිහට මේ කියපු මේ කියන ස්වභාවය අර අනිදස්සන විඥානයට බල නොපාන බව මෙතනින් මේ කියවෙන්නේ. බල ආර්ථික සාමාන්‍ය ආර්ථිකයේ සූත්‍ර දේශනාවේ මේ බ්‍රහ්ම යොදන සූත්‍රයෙන් කියන්නේ පාඩේ අර අනිදත් විඥානේ අර කියපු පටිවිආකෝ තේජෝ ආයෝ ආදී ධාතුන් වලින් කර දේව බ්‍රහ්ම ආදී සංකල්ප වල ඉඳලා ඒ ස්වභාවයට යටත් නොවුවා. කියලා ඒකේ බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කරන්නේ අර ඇත්ත වශයෙන්ම මෙතන ඒ ඒ කතා කරේ පිළිබඳව පරිසරයක් වගේ මොනවායිද උදාරෙන්න කියන්නේ අර බ්‍රහ්මයාට ඇතුළේ කරන විචාර දෘෂ්ටිය මම නිත්‍ය සදාකාලිකයේ අදරාමරයේ ඉර ඉදිට වකදක්නියට ඇති වුණ එක්තරා විස්තරයක්. මේ නිත්‍ය සංඥාව ඇතිවෙන නිසා ඇති වූ මානෙ නිදීම සයිතු කියන මාර්ගයේ බංගෝදෙට ගිහිල්ලා මෙන්න මේ සූත්‍ර දේශනාවක් මේ භාගයේ පාඩය තවත් මේ විදිහේ සූත්‍ර සූත්‍ර දීපයෙන් එන්නකම් දේශනා සීතේ කරලා අර බබදක්නියගේ මානෙ දුරු කළා. මෙතන කියවෙන්නේ අර අර හතන් වහන්සේගේ විඥානය බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරනවා මගේ මේ එහෙනම් මේ දීප්ත බුද්ධලයාගේ අනිදස්සන විඥානය මේ කියපු අන්තර මහ භූතෙන්ගේ ඒ ස්වභාවය ඊටව ස්වභාවය ඒ වගේම දේවත්වයේ භක්මත්වයේ ආදී සංකල්ප වලට ඒක ආරෝපණය කරන අත්‍යතා ඒ වගේ කිසිවක් ඒවට යටත් වෙලා නැහැ ඒවා මේ විඥානයේ රූපීතයි කියන්නේ ආදාකම් කියන්නේ අපි ඒකට අපි මෙතන නතර කරනවා ශ්‍රද්ධාවන්ත පින්වතුනි මෙම දෙසුම් පෙළ නොමිලයේ පින්වතුන් අතරටපත් කිරීම අපගේ මූලික බලාපොරොත්තුවයි පින්වතුනි මෙම දෙසුම් පෙළට සවන් දීමෙන් පසු නොමිලේ වැඩි පිරිසකට ශ්‍රවණය කිරීමට අවස්ථාව සලසා දීමෙන් ධර්ම දානමය කුසල් රැස් කර ගන්නා මෙන් ශාසනාලයෙන් ඉල්ලා සිටිමු ඔබ සැමට තෙරුවන් සරණයි